සිල් රැක නිසා අපි කල්ප ගණන් සංසාරේ විඳා වූ අසිරිමත් ජීවිත රෝණි දකින්න. ලෝභකම නිසා සිල්පද විදීම නිසා සතර පායන්ට වැටිලා විඳා වූ කල්ප ගණන් දුක නෝනි දකින්න. කෝපපාතික සත්වයින් හැටියට දිව්‍යතලවල බ්‍රහ්මතලවල ඉපදිලා විඳා වූ සැප නෝනි දකින්න. කෝපපාතික සත්වයින් හැටියට නිරේ ඉපදිලා සතර පායේ ඉපදිලා දුන්නා වූ දුක් නෝනි දකින්න. ඒ වගේම අතීතයේ රහතන් වහන්සේලා සෝවාන් සතරදාගාමි උත්තරයන් හිටියායි කියන තැන ඉඳලා මටත් මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කියන ඡන්දයේ විශ්වාසය. ඉතින් ඒක මාත්‍ර මුල්ම භාවනාවට පිට මොනින් දකින්නේ. තේරෙන ඕක කවදාකවත් නොදක අපිට මොන භාවනාවක් කළත් වැඩක් වෙන්නේ. ඔය සම්මාදිට්ඨිය ජීවිතයට එකතු කරගත්ත තැනදී ඔය සම්මාදිට්ඨිය ආර්ථයේ විසින් මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙනවා. වැඩිලා සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකින තැනදී සතර සතිපට්ඨානය සප්තබොධ්‍යංගයන් පංච පාදානස්කන්ධය අනිත්‍යභාවය සියල්ල මොතනින් වැඩි. ඒක සම්මාදිට්ඨිය පල දැන් සකස් වුණාට පස්සේ ඊළඟට මොකද සකස් වෙන්නේ? සම්මාදිට්ඨිය සකස් වුණාට පස්සේ මොකද සකස් වෙන්නේ? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නිකම් සංකප්ප. අවිහිංසා කියන්නේ යා කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා වචනකින් ඉරියව්වකින්වත් එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. ඒතර අව්‍යාපාදේ කියන්නේ එයා කාටවත් ද්වේෂ කරන්නේ, ලෝභ කරන්නේ, ද්වේෂ කරන්නේ, කෝප කරන්නේ, වෛර කරන්නේ. ඇයි ඒ නොකරන්නේ? ඇයි නොකරන්නේ? සම්මා දිට්ඨියෙන් එයා පරිපූර්ණයි. දැන් එයා දන්නවා කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා කියලා. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා. නැగిලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා වැරදි කළොත් ඒ උපත දුර්වල වෙයි කියලා. ඒ නිසා යා වැරදි කරන්නේ නැහැ. නෙක්ඛම් මේ අතහරිනා මොනවාද යා අතහරින්නේ? ලෝභ දේශ මොහයන් අතහැරලා අලෝභ ආදේශ මොහයන් තුලට එනවා. ඒකෝට දැන් එනම් සම්මා සංකප්ප වැඩිම කුමක් නිසාද? සම්මාදිට්ඨිය පරිපූර්ණයි. සම්මාදිට්ඨිය පරිපූර්ණ නැතුව සම්මා සංකප්ප වැඩේද? ඉතින් මේ මාර්ගාංග දෙක වැඩුණාට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනම වැඩි. එහෙනම් සමාජයේ මිනිස්සු සිල්පද බිඳිනවා නම් සිල්පද බිඳින්න එපා කියලා කිව්වට ඒගොල්ලෝ නොබිනයිද? ඇයි සිල්පද බිඳින්නේ? සමාජයේ තියෙනවා. සමාජයේ සිල්පද බිඳිනවා නම් සීලය ගැන සමාජයට කතා කරලා වැඩක් නැහැ. සම්මා දිට්ඨිය ආර්ථයන් ගැන කතා කරනවා. එතකොට දැන් මේ මාර්ග අංග පහක් වැඩුණා හයවෙනි මාර්ග අංගේ මොකද්ද? සම්මා වායාම. සම්මා වායාම කියන්නේ මොකද්ද? යා කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල්යක් කරන්නේ නොකලා වූ අකුසල්යක් කොහොමද කරන්න යන්නේ? අන්න සම්මා වායාම වැඩිනවා. කුමක් නිසාද? සම්මා දිට්ඨිය පරිපූර්ණයි. සම්මා වායාම වැඩුණු තැන අන්න සම්මා සතිය සකස් වෙනවා. සම්මා සතිය කියලා කියන්නේ මොකක්ද? කුසලයේ කුසලයේ හැටියට හඳුනනවා අකුසලයේ අකුසලයේ හැටියට හඳුනනවා හඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් විනය විනය හැටියට හඳුනනවා අවිනය අවිනය හැටියට හඳුනනවා අවිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් ධර්මයේ ධර්මයේ හැටියට හඳුනනවා අධර්මයේ අධර්මයේ හැටියට හඳුනනවා අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල ශක්තිමත් ඒක තමයි සම්මා සතිය කියන්නේ සම්මා සතිය සකස් වෙච්ච තැනදී ඊළඟට සකස් වෙන්නේ මොකද්ද සම්මා සම්මා සමාධිය කියන්නේ මොකද්ද? මේ මාර්ගාංග හතේම ඵලය. මේ මාර්ගාංග හත පරිපූර්ණ වෙච්ච තැනදී අන්න තමන් තුළ සම්මා සමාධිය සයි කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත ලැබෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් කියනවා නම් භාවනා කරන්න යද්දි මගේ හිත විසිරෙනවා, මගේ හිත ගැටෙනවා, මගේ හිත දුවනවා කියලා. ඒ කියන්නේ සම්මා සමාධිය දුර්වලයි. සම්මා සමාධිය දුර්වලනේ කුමක් නිසාද? මාර්ගාංග හත දුර්වලයි. තේන සම්මා දිට්ඨියේ ඉඳන් මුල් මාර්ග ගන්නහතම එහෙනම් සම්මා සමාධිය විඳින වෙලාවේ අඩු වෙන වෙලාවේ අපි සමාධිය ගැන හිතලා වැඩක් තියනවද මේ මුල් මාර්ග ගන්නක් තමයි මොකද ඒ දුර්වලභාවය නිසායි සම්මා සමාධිය දැන් මේ සියල්ලම මේ මාර්ගාංග හත පරිපූර්ණ කරලා ඔබ සම්මා සමාධියේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් කරගත්තට පස්සේ දැන් ඔබ මොකද කරන්නේ ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ ආරෂ්ඨාංග මාර්ගයේ විදර්ශනා නුවණින් කාම විදර්ශනා නුවණින් දැකලා නැහැ. කාමයේ භවයට අදාළ ආරෂ්ඨාංග මාර්ගයේ වැටෙන්නේ ලෞකික පැත්තට. ඔබ මේ ලෞකික ආරෂ්ඨාංග මාර්ගයේ මම මුලින් කිව්ව ආරෂ්ඨාංග මාර්ගයේ කොච්චර වැළුවත් ඔබට මොකද ලැබෙන්නේ? භවයේ සුගතිගාමි උපත ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ තාම සෝවාන් ඵලයටපත් වෙලා නැත්නම් ඔබ තාම ලෝකෝත්තර පැත්තට ආරෂ්ඨාංග මාර්ගයේ වඩලා වැඩුවා නම් ඔබ සෝවාන් වෙන්න ඕන. අපි මෙච්චර කල් මොකද්ද කරන්නේ? ලෞකික ආරෂ්ඨාංග මාර්ගයේ වඩමින් භවයේ සැපයන් ඉලක්ක කරමින් සැපයන් කරා යමින් ඒ සැපයන් පිළිහිලා ආයිම සතර පායට වැටෙමින් යන්නා වූ ගමනක් තමයි යන්නේ. ඒ නිසා අතෙන්ට සම්මා සමාධියට හිත අරන් ගිහිල්ලා එතනින් මේක ලෝකෝත්තර වශයෙන් විදර්ශනානුවෙන් දකින්න. එතෙන්දි සම්මා දිට්ඨිය විදර්ශනානුවෙන් දකිද්දී දැන් දේවන් කෙරේ සද්ධාව මොකද්ද සම්මා දිට්ඨිය කිව්වේ? දේවන් කෙරේ සද්ධාව. දැන් ඔබ හිතන්න ඔබ බුදුරජාණන් වහන්සේ කෙරේ කොච්චර සද්ධාවෙන් ඉඳලා හැමදාම බුදුන් වහන්සේලා මල් පාන් පූජා කරලා ජීවත් වෙලා මැරෙන වෙලාවේ ඔබට බුදුරයන් වහන්සේ සිහිපත් වුණොත් මොකද වෙන්නේ? සුගතිය. සුගතිය මේ සුගතිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඕක තමයි අපි හැමදාම කළේ. බුද්ධාංශතිය වඩලා ධම්මාංශතිය වඩලා මැරෙන වෙලාවේ එක පාට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිහිපත් වුණොත් සුගතිය ඉපදෙනවා. ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? ඕක තමයි ලෞකික පැත්ත සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන කෙනා යා මොකද කරන්නේ? එයා මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. එයා බුදුරජාණන් වහන්සේට මල් පාන් පූජා කරලා ගිලම්පස පූජා කරලා වන්දනා කරලා ඉවරනාට පස්සේ එයා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් නුවණින් දැකලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ ස්වરૂපකායර පිරිනිවන් මංචකයේ අනුගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියලා දකිනවා. එයා මල්පාන් පූජා කරපු දේවල් නුවණින් දැකලා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේට පූජා කළා වූ සුවඳ මල් සුවඳ හඳුන් කුරු තෙල් පහන් විමලන් ගිලන්පස එක ගොඩක් ගැවුවොත් විච්ඡේ කූට පර්වතයට වඩා විශාලයි ඒ සෑම සංස්කාරයක්ම අනිත් වුණා කියලා එයා සංස්කාරයන්ට බැඳුණාද ඒක තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩේ දැන් සම්මා දිට්ඨියේ එක ලක්ෂණය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය එතකොට බලන්න ඔබ අම්මා තාත්තා කරේ තියාගෙන සැලකුවත් මුළු ජීවිත කාලය ඔබට මොකද ලැබෙන්නේ? ඒ සුභතිය උපත නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඔබ අම්මා තාත්තාට සැලකමින් ඔබේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්නේ. ඔබ කොච්චර සීල් සමාදන් වුණත් ඒ සීලෙන් ලැබෙන සංස්කාර නිත්‍යද අනිත්‍යද? ඉතින් එහෙමනම් සීල් සමාදන් වෙමින් හැම වෙලාවෙම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තේරෙනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඉතින් ඒ ආකාරයෙන් මාත්‍යෝ නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න. තේරෙන්නේ? දැන් සම්මා සතිය කියලා කියන්නේ මොකක්ද? සම්මා සතිය කියන්නේ කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දැන් ඔබ අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල කොච්චර ශක්තිමත් වුණත් ඔබට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ. ඒ සුගතිය උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මාත්‍යෝ ඔබ නිරතුරුවම දුක දේ දුක හැටියට දකිනවා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා. අසුභ දේ අසුභ හැටියට දකිනවා. අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා. දැන් ඔබ මේ පිරිකර පූජා කළා මේ පූජාවෙන් ලැබෙන කුසලයක්ද අකුසලයක්ද? මේ කුසලයේ නිට්ටයද අනිත්‍යද? විපාක දින අනිත්‍යයි. නමුත් ඔබ මොකද කරන්නේ? අනිත්‍ය වෙන දේ උපයෝගී කරගෙන භවයට යන සංස්කාරයක් රැස් කරනවා. ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒක ලෞකික සම්මා සතිය. ඔබ තාම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කේ නැහැ. ඒතකොට ඒක ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ ඔබ මේ පරිස්කාරයේ පූජා කරද්දී ඔබ දකිනවා මං අතීතයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කරපු මෙවැනි පරිස්කාර එක ගොඩක් ගැව්වොත් අර නිච්ච කූට පර්වතයට වඩා විශාලයි. ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් මේ රැස් කරා වූ සංස්කාරය නිත්‍ය වේද අනිත්‍ය වේද? එහෙනම් ඔබ අනිත්‍ය වෙන දෙයකට බැඳෙන්නේ නැහැ. ඒක පූජා කළා ඒ සත්‍ය ලැබුවා ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කම මිසක් ඔබ ඒකට වෙන්නේ ඉතින් ඊළඟට සම්මා සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිත ඒ කියන්නේ සමාධිමත් ධානාගත හිත ඒ ධානාගත හිත නිත්‍යද අනිත්‍යද ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබේ ඉන්න පළවෙනි ධානයකට ගියොත් ඒ පළවෙනි ධානයට අදාළව රූපාවචර බ්‍රහ්මතලෙ ඉපදෙනවා රූපාවචර බ්‍රහ්මතලයේ නිත්‍යද අනිත්‍යද ආයිමත් ඔබ සතර පායකට වැටෙනවා ඒ නිසා මැරෙන වෙලාවේ ඔබට ධානාගත හිතක් සකස් වුණත් ඔබේ ධානාගත හිත අනිත්‍යයි කියලා දකිනවා. ඒක තමයි ලෝකෝත්තර පැත්තට සම්මා සමාධිය. ඉතින් මහත්තයෝ ඔතන නිවන් මාර්ගයේ තියෙන. තේරෙනවද? ඉතින් ඔය ආකාරයෙන් වැඩෙද්දී සම්මා ඥාන සකස් වෙලා සම්මා විමුක්තිය සාක්ෂාත් කරලා දෙන නිසා ඔය ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර හැටියට වැඩෙද්දී ඒ මාර්ගය තුල සතර සරිපට්ඨාන ධර්මයේ මුත් වැඩෙනවා, සත්බොධ්‍යංගයේ මුත් වැඩෙනවා, ඒ සියල්ලම අනිත්‍යභාවය දකින්න තැන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය. ඒසයි බුදුරජාණන් වහන්සේ ආරියෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ වෙන ওই මාර්ගය දේශනා කරන්නේ නැහැ. මොකද මේ ආරියෂ්ඨාංගික මාර්ගය තුළ මේ සියලුම ධර්මයන් වැඩිලා අපිට ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙන දෙයක්. ඒතරම් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සම්මාදිට්ඨිය මේ හැමදේටම මුල් වෙන ධර්මයක් වෙනවා. ඔව් ආරියෂ්ඨාංගික මාර්ගයට අනුකරණය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තුළ ස්ථවර වීම සඳහා බලාපොරොත්තු වෙන කෙනෙකුට මූලික වශයෙන් කළ යුතු ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය කල්යාණ මිත්‍ර ඇසුර තුලින් සද්ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් නුවණින් මෙනි කරන්නේ දැන් කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙනවා සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා නමුත් එයා නුවණින් මෙනි කරන අදක්ෂ නම් එයා මාර්ගය මත කරගන්නේ නැහැ තේරෙනවද ඒ නිසා නිරේතුරුව මේ කාරණා තුනෙන් තමයි අපි ආරෂ්ඨාංගික මාර්ගය හඳුන්වලා තියෙන්නේ මොකද මේ කාරණා තුන දුර්වල නම් අපි ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගන්නේ නැහැ. තේරෙනවද? හඳුනාගත්තත් ඒක මිත්‍යා මාර්ගයක් විදිහට තමයි අපි තුල වැටෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ සංසාර බය කියලා දෙන කෙනා. තේරෙනවද? කල්යාණ මිත්‍රයා කියන්නේ සංසාර බය කියලා දෙන කෙනා. එහෙම නැත්නම් කාමයන්ගේ නිසරුභාවය කියලා දෙන. කෙනෙක් කියනවා නම් ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා තමයි කවදාහරි නිවන් දකින්න වෙන්නේ කියලා අපිට එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. නමුත් එයා මිත්‍රේ වෙනවා. තේරෙනවද? කෙනෙක් කියනවා මාත්‍යට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බෑ කියලා. එයා මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා කවදාකවත් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ සංසාර බය දකින කියන කාමයන්ගේ නිසරුභාවය දකින කියන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. දොරේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය ඇහෙනවා ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් මුලින් මෙලී කිරීමෙන් අපි ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගන්නවා මේ තුන දුර්වල නම් ආරෂ්ඨාංගික මාර්ගය ජීවමානව තිබ්බත් අපිට කවදාකවත් ඒක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. සමහරවිට දැන් ඒකට අපි දැන් අහලා තියෙනවා සම්මා දිට්ඨියට අදාළව ඒ කියන කල්යම් විශ්වාසයේ සම්ධර්මස්වරණිය උසමස්කාරය ආදී මේ මූලික ධර්ම ලබා ගන්නකොට ඒ ලබා ගැනීම තුළ අපි ඊට පස්සේ භාවනා පැත්තෙන් අපේ හිත බලා ගැනීම අවස්ථාවක් තියෙනවා දැන් එතකොට බොහෝ වෙලාවට කතා කරන සමහර අය අපට මේ උපදෙස් දෙනවා සුත්තවත්තාවය කියන එක ඒතරම් අවශ්‍යතාවයක් නැහැ. ඕනම කෙනෙකුට මේ බුදුරන් වහන්සේ පෙන්වා තියෙන මූලික කාරණා ටික දිහා බලලා මේ භාවනාව තුළ සිත රක්ෂණය කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ අතර ගත කරන කාලය බොහෝ වෙලාවට නිෂ්ඵල වෙනවා එතකොට අපිට කාලය එක්කෙනින් ගෙවිලා යනවා ඒ නිසා පංච උපාදාන ස්කන්ධයේ උදේ දැකීමේ අවශ්‍යතාවය පමණයි තියෙන නිසා දහම පිටික ධර්මය අදීන කියන වගේ කාරණා ඒතරම් ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි කියලා උපදෙස් ලැබෙනවා ස්වාමීන් වහන්සේ. නෑ නෑ ඒක ඒක ඒක අනුමත කරන්න බෑ. එහෙම කොහොමද කරන්නේ? එහෙම දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ගරුත්වයේ විශ්වාසය අපි හඳුනා ගන්න නම් මාත්‍ය අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. තේරෙනවද? දැන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට සූත්‍ර ඇසුරු කිරීමම කියන කාරණේ නෙමෙයි එතනින් වැදෙන සද්ධර්ම ශ්‍රවණය. මේ සද්ධර්ම ශ්‍රවණය කළා කියන කාරණේ සූත්‍ර ඇසුරු කළා කියන කාරණේ දෙකටම යන්නේ. තේරෙනවද? මොකද සූත්‍ර ඇසුරු කළා ස්වාමීන් වහන්සේ කියන සද්ධර්මයේ දේශනා කරන්නේ. ඒක සූත්‍ර ඇසුරු කළා ස්වාමීන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරද්දී අපි ආයම සූත්‍ර වලට යන්න ඕනේ කියන කාරණයක් අදාළ වෙන්නේ නැහැ. මොකද සූත්‍රය ඇසුරෙන් කල්යාණ මිත්‍රයන් ඉවරදි මන අපිට කියනවා. නමුත් අපිට ඒක දුර්වල නම් අනිවාර්යෙන්ම අපි සූත්‍ර තුලින් දැනුම ගන්න යුතුයි. ඒ නිසා කිසිම කෙනෙකුට සූත්‍ර පරිහරණය එපා එපා කියන්නේ කියන්න බෑ. එහෙම කෙනෙක් කියනවා නම් එයා තම සද්ධාව සකස් කරගත් නැහැ තේරෙනවද? ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් මගේ වික්ෂු ජීවිතේ මම පැවිදි වෙලා මාස පහක් විතර යනකම් කිසිම සූත්‍රයක් කියවලා තිබ්බේ මම පැවිදි වෙන්නේ අවුරුදු 47න් මම අවුරුදු 44 හතරේ පරිදි වෙන්නේ 44 දක්වා කවදාවත් මගේ ජීවිතේ සූත්‍ර පොතක් මම අත කරන් නැහැ. පැවිදි වෙලත් මම මාස 5ක් විතර ගියාට පස්සේ තමයි සූත්‍ර පොතක් මම ඉස්සෙල්ලාම අතට ගන්නේ. නමුත් ඒ සූත්‍ර පොත අතට අරගෙන මම සතර සරිපත්තාන සූත්‍රයේ සබ්බවසෝ සූත්‍රයේ ගතිද්දි මම දැක්කේ ඒ සූත්‍ර මම ලියපු සූත්‍රය හැටියට. මොකද වෙලා තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් ගනිද්දී මුළු සූත්‍ර පිටකේ මාර්ගය අපේ ජීවිතය තුළ තියෙනවා. ජීවිතය තුළ තියෙනවා. නමුත් මම එදා ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග හරියට කියන්න දන්නේ නැහැ. පැවිදි වෙලත් මම අට කියන්න දන්නේ නැහැ. තේරෙනවද? නමුත් මං තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුළ ඉඳගෙන කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධාම් ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළ සම්මා දිට්ඨිය ශක්තිමත් වෙන්නේ මාර්ගාංග සියල්ලම මාතු වෙන්නේ. මට කර්මයේ කර්මඵල විශ්වාසය තිබුණා බුදුරජාන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ විශ්වාසය තිබුණා. මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය මට තිබුණා. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තිබුණා. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය තිබුණා. ඕපපාතිකව උපදින සත්වයේ විශ්වාසය තිබුණා. අතීතේ රහතන් වහන්සේලා සෝවාන් උත්තරීන් කියාගෙන ඒ සමහරට එතන වැඩුණා. වැඩෙද්දී ඉතුරු මාර්ගාංග මම කියන්න දන්නේ නැති වුණත් ඉතුරු මාර්ගාංග සියල්ල මීට අදාළ කුසලයේ තුල ශක්තිමත් වෙද්දී අර සියල්ලම වැඩිලා. එන්න. ඉතින් ඒ නිසා මහත්වෝ අනිවාර්යයෙන්ම සූත්‍ර පරිහරණයෙන් තොරව මේ ගමන යන්න පුළුවන් කියලා අපි කාටවත් කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අනිවාර්යයෙන්ම අපි පරිහරණය කළ යුතුයි. නමුත් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබ සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕනේ. තේරෙනවද? කල්යාණ මිත්‍රාංශයෙන් සද්ධර්ම ශ්‍රවණය අපි ලැබුවා. තේරෙනවද? දී කාලේ පුරාම. එතකොට මේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබුණ නිසා මට සූත්‍ර පරිහරණයට යන්න අවස්ථාවක් ඒ වෙලාවේ තිබ්බේ. නමුත් මට සද්ධර්ම ශ්‍රවණය නොලැබුණා නම් අනිවාර්යයෙන්ම සූත්‍ර කරා යන්න සිද්ධ වෙනවා. මොකද ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා තමා තුළින් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන තමයි මහත්වෝ අපි ධර්මයේ කියන කාරණේ මතු කරගත්තා නම් මතු කරගත්තේ ටිකක්. තේරෙනවද? ඒ නිසා දැනුම අත්‍යවශ්‍යයි දැනුමෙන් තොරව කවදාකවත් ප්‍රඥාවක් ලබන්නේ බැහැ. තේරෙනවද? දැනුම අත්‍යවශ්‍යයි. මට මතකයි මං දැනුම අත්‍යවශ්‍යයි නමුත් දැනුමත් මහත්වෝ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණ වෙලාවේ ප්‍රඥාව සකස් වෙනවා. තේරෙනවද? දැනුම කෙරේ තෘෂ්ණාව ඇති කරගන්න තාක්කල් ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. මොකද දැනුම කෙරේ තෘෂ්ණාව කියන්නේ මොකද්ද? දැනුම කෙරේ ඇති කරගන්නව මමත්වේ දැඩිභාවය. මා තුල දැනුම තියෙනවා, දැනුම තුල මම ඉන්නවා, දැනුම තුල ආත්මයක් තියෙනවා, ඒ ආත්මේ මම ඉන්නවා කියන කාමෙන් ඇති කරගන්නව දෘෂ්ටිය තුල කවදාකවත් ප්‍රඥාව මතුවෙන්නේ. ඒ නිසා දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණු තැන මහත්යෝ ප්‍රඥාව මතුවෙන්නේ. තේරෙනවද? නමුත් දැනුමින් තොරව ප්‍රඥාව මතුවෙන්නේ දැනුම අත්‍යවශ්‍යයි. දැනුම අත්‍යවශ්‍යයි නමුත් ඒ අත්‍යවශ්‍ය දැනුම තුලින් ලබාගත් ආ වූ ශක්තිය අරගෙන දැනුම කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියන කාරණය තුලින් දැනුම තමයි ප්‍රඥාමත් කරගන්න ඕනේ. සම්මත දැන් මොනින් බැනීගෙන කියන කාරණේ ගත්තාම දැන් අපි ලෝකයාවට පුරුදු විදිහට අර සත්‍ය සත්‍ය විශ්වනේ කියන නමුත් අර නුවණින් මෙනෙහි කිරීම කියන කාරණේදී ඔබ වහන්සේ අපිට පොඩ්ඩක් කරන්න නුවණින් මෙනෙහි කරනවා කියන මාත්‍රේ යථාර්ථය දකිනවා තේරෙනවද මේ යථාර්ථය දකිනවා මේ නුවණින් මෙනෙහි කරනවා කියන්නේ දැන් දරුවා කියන කාරණයක් තුළ දරුවා නුවණින් මෙනෙහි කරනවා කියන්නේ ඉන්ද අපි සංසාරයේ දකිනවා මෙවැනි දරුවන් මට සංසාරයේ ලක්ෂ ගාණක් ඉන්නේ කියන කාර්යය. ඒසා දරුවන් උදෙසා මං සංසාරයේ ඉරු කඳුළු මහසાગරයේ දැලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟේ මානසාගරේ දකිද්දී අපිට දකින්න ඕනේ මොකක්ද? මම දරුවන් දෙසා සංසාරයක් තුලාට හිරු කඳුලේ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරා. එතකොට මේ ලෝකේ ඉන සෑම මිනිසෙක්ම දෙවියෙක්ම බ්‍රහ්මෙක්ම සතර අපායේ සත්වෙක්ම මහත්යාට සංසාරයේ දරුවෙක් වෙලා තියෙනවා. මහත්යාට දරුවෙක් නොවෙච්ච කෙනෙක් මාත්‍ය මේ ලෝක ධාතුවේ කොතනකවත් නැහැ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරා. තේනවද? ඒ නිසා ඔබ ඔය බුලතල් කරන දරුවා සංසාරයේ ඔබට අම්මා කෙනෙක් වෙලා තියෙනවා තාත්තා කෙනෙක් වෙලා තියෙනවා නංගි කෙනෙක් මල්ලි කෙනෙක් සහෝදරයෙක් පෙම්වතෙක් පෙම්වතියක් වෙලා තියෙනවා කියන කාරණේ ඒක තමයි මතුවේ මුලින්ම මෙනේ කරනවා තේරෙනවද? සරලයි රූපයන් කෙරේ තියෙන කුෂ්ණාවත් අරිනවා ඒ රූපේ මෙරේ කරද්දී අපි දකිනවා දෙයනේ මේ සුරතල් කරන දරුවා සංසාරේ මට අම්මා වෙලා තාත්තා වෙලා බිරිඳ වෙලා සාන්තුෂ්‍ය වෙලා තියෙනවා තිරිසන් සතෙක්, പ്രേතෙක්, නිර්සතෙක්, අසුරෙක් වෙලා තියෙනවා නම්, දෙවියෙක්, බ්‍රහ්මෙක් වෙලා තියෙනවා නම්, එහෙනම් මේ සුරකල් කරන්නා දරුවා නිත්‍ය වූ දෙයක් වේද, අනිත්‍ය වූ දෙයක් වේද? ඕකත් වෙනස් වෙනවා. එයත් ආයිම සතර පාදකට වැටෙන්නේ මොණි වෙනස් කරනවා කියන එක තමයි මාත්‍ය. සංසාරේකට සතර බීම අතු කර ගැනීම කියන එකේ ගම්බාර. ඔය කියන්නේ සංසාර බීම මම තමයි හිතුවේ. මේ පොලිසා ආපු දීර්ඝ ගමනක අපිට ආයිම කලින් උදාගත කරන දරුවෙක් මේ ලෝකේ නැහැ මොකද මේ ලෝකෙම හැම මානසිකම දෙවියෙක්ම ප්‍රඥාවෙන් සතර අපායේ සත්‍යයක්ම අපි දෝතල් කරලා පොඩොක් මේ තියාගෙන උත්සාහ කළා අපි මෙතෙන්ට බල්ලෙක් ආවොත් ඒ බල්ලා දකින්න මන් දකින්නේ මේ බල්ලා මට අම්මා වෙලා තියෙනවා තාත්තා වෙලා තියෙනවා දෙන්නතෙක් වෙලා තියෙනවා දෙන්නතියක් වෙලා තියෙනවා පොඩොක් මේ ගුණකල් කරන ධර්මයක් වෙලා තියෙන තැනින් දැන් තමයි මේ බල්ලා කෙරේ කරුණාව අපිට සකස් වෙන්නේ මොකද ඒ බල්ලා සංසාරේ ඒසා සම්බන්ධලා අපි තියෙනවා. ඒක තමයි මේ අපි සංසාරේ ඉස්සරහට ගියොත් ඒ වගේම තවත් සම්බන්ධතාවය බලවත් එක්ක අපිට. ඒක ඕක තමයි මොනින් මෙන්නේ. මමත්වයේ තියෙන අපිට හරි අමාරුයි අයින් කරගන්න. ඒ මමත්වයෙන් අයින් කරන අමාරුයි මාත් මේ සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මමයේ කියන දෘෂ්ටිය පෝෂණය කරගෙන මාත් ගමනක් නේ. මගේ රූපය මගේ මේ වේදනාව මගේ සංඥාව මගේ චේතනාව මගේ විඥානය කියලා කල්ප ගානක් ඉතින් මොනවා පෝෂණය කරන නාමයේදී සක්විති රජ වෙච්ච වෙලාවේ රූපේ නිසා කොච්චර නම් අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ සක්‍රියා වෙච්ච වෙලාවේ කොච්චර නම් රූපය ගැන සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ තිරිසන් ලෝකේ රැළට නායකයෙක් වෙච්ච වෙලාවේ කොච්චර නම් සක්කාය බල්ල බල්ල රැළට නායකයෙක් බලන්න වල් රැළට නායකයෙක් බලන්න පොඩියෙක් නුඹේ සිංහෙක් ගන්න කොලේ නායකයා මොනසා මා සම්මමත්සේ නිසා අකුසල් කරගන්නවද මරා ගන්නවදනේ ඉතින් ඔහොම ආපු ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඕක ඉතින් තේරුම් ගන්න ඕනේ. නුවණින් මෙහෙය කරලා. මේක ඉතින් ප්‍රශ්නයක් කියන කාරණේ. කරලා ඉතින් හැම වෙලාවම පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න සක්කාය දිට්ඨිය අඩු කරගන්න. මොකද සෝවාන් වේදස්වත් වෙන වෙලාවේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින තාක්කල් සක්කාය දිට්ඨිය අපේක්ෂය වෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නිරතුරුව දකින්න ඒක සක්කාය දිට්ඨිය වෙනවා. වගේ දැන් බොහෝලා නැති රූපය හෝ වේවා මේ අසකනාසය ආදී වශයෙන් මේවා මේ අත මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කවුරු හරි මෙනෙහි කරනවා නම් එතකොට මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කිරීම තමන් අක්කාය දිට්ඨිය වැඩෙන්න හේතුවක් කියලා තමයි. කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැදියා බලලා එහේ අනිත්‍යතාවය දකින්න. තේනවා? සදිහව දකලා ඇසේ අනිත්‍යභාවය දකින්නේ. ඇසේ අනිත්‍යභාවය කියන්නේ මාත්‍යා මාත්‍යාගේ අම්මාගේ මෞකසේ කියන්නේ මාත්‍යාගේ අම්මාගේ මෞකසේ ඒ කලන රූපයේ සති 6ක් 7ක් වෙනකොට ඒ තිබුණු ලාමක ඇස මූලින් දකින්න. ඒ ඇස වර්ධනය වෙලා 9 මාසයක් ඇති තිබුණා. ලෝකෙට බිහි වෙනකොට තිබුණා. ළමා කාලේ, ලදරු කාලේ, තරුණ කාලේ මෙහි මොහොත දක්වා මේ ඇසේ අනිත්‍යභාවය දකින්න. තේන? යෝග දකින්න යාම තාත්මයක් තියනවද නැද්ද කියලා වෙන්නේ නැහැ නේද? ඇසේ අනිත්‍යභාවය දකින අතීතයේ තිබුණා වූ ඇස්වල අනිත්‍යභාවය සක්‍රියා වෙලා හිටපු වෙලාවේ මාත්‍යාර තිබ්බ ඇසේ අනිත්‍යභාවය තිරිසන් සතෙක් වෙලා හිටපු වෙලාවේ මාත්‍යාර තිබ්බ ඇසේ අනිත්‍යභාවය බ්‍රහ්මීක වෙලා විත් වෙලාවේ ඉතින් ඒ වගේ ඒ ඇසේ අනිත්‍යභාවය දකින අනාගතේ ඔබ මේ මගේ ඇස මේ විදිහට තිබේවා කියලා හිතුවොත් ඒක තියෙයිද ඉතින් ඕවා ඕවා ඉතින් ආයෙම තාත්මයක් කියනවද නැද්ද කියලා හිතන්න ඕනේ ඕවා හිතන්නේ කියොත් ඉතින් නැති ප්‍රශ්නයක් තියෙනවා ඒ හිත අනිත්‍යයි කියලා දැකලා මේක බලන්න. ඉතින් කණේ අනිත්‍යභාවය දැකලා කුංචි කාලේ ඉඳන් මේ කණේ ස්වභාවය මුලින් දකින්න. මේක සතර මහා ධාතුවක් මේක නිරතුරුව වෙනස් වෙනවා. ඇස් දෙක පියාගෙන අවසානයේ මේ කණ මහ පොළොවට පස් වෙනවා නෙවෙයි. දකින්න. ඉතින් එහෙම තමයි මේ රූපයන් දැක්කේ ඔය එක එක එක දේවල් හිතන්නේ කියලා ඉතින් එක එක පැති වලට ඇවිල්ලා ආවා. එච්චරයි. ඉතින් ඒ හිත අනිත්‍යයි කියලා දැකලා අර බුදුරජාණන් වහන්සේ සත් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම කියන දේ අහන්නත් එපා. වෙන කවුරුත් කියන දේවල් අහන්න එපා. ඒවා අහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දිගහැරලා ඒක කියවලා බලන්න. බලලා මේ එතනින් තීරණයක් ගන්න. එච්චර. නැතු අද රටේ කියන බණ දිහා දැක්කම ඔක්කොම වල්මත් වෙන්න පුළුවන්. මොකද සියදිනේ සියාකාරයෙන් කියන නිසා මං කියන දේ පිළිගන්නත් එපා. අපි කියන දේ අහන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨාන සූත්‍රය දිගහැරලා ඔබ ඒක ගන්න. මහා අමාරුවක් නෑ සතර සතිපට්ඨාන සූත්‍රය බොහොම පැහැදිලිව ඔය ආයතන භාවනාව ධාතු මනසිකාරය සල්දෙති ස්කුම්පය මේ ඉරියව් පවත්වන කයක් මරණානුස්සතිය ඔය බොහොම පැහැදිලිව තියෙනවා. නිසා කොතනකවත් ප්‍රශ්නයක් මතු කරගන්න අවශ්‍ය නැහැ. හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා සූත්‍ර ජීවමාන කියනවා. අපි කියන දේ තමයි සූත්‍ර පරිහරණය කරලා නිවැරදි දේ තෝරගන්න. ස්වාමීන් වහන්සේ මේ ආර්යසත්‍ය මාර්ගයේ වඩන බලාපොරොත්තු වෙන කෙනෙකුට ආමිෂ පූජාව කොටෙක් දුරට ආමිෂ පූජාව ලෞකික සම්මාදිට්ඨියක්. තේරෙනවද? ඉතින් ඒ සියල්ලම වැටෙනවා ආමිෂ පූජාවේ. සීලයක් වැඩෙනවා, තිබොත් සීල වැඩගන්නේ ආමිෂ පූජාව කරන්නේ. ඉතින් සම්මා වායාමෝ වැඩෙනවා, සම්මා සතිය කුසල්පක්ෂය වැඩෙනවා. ඒවා වැඩෙනකොට සමාධිමත් හිතෙන් තමයි අපි ඒක කරන්නේ. ඒ නිසා එවැනි පින්කම් තුලදී මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙනවා. සම්මාදිට්ඨිය නම් කරන්නේ. හරි දැන් ඒක මොනවද කියනවා නන්ද නෝරින්ද න්යාය නෝරින්ද න්යායවිද නේ ස්වාමීන් භාවනාවේ දුරැසුරක අවශ්‍යතාවය කියන්නේ අවශ්‍යයි මාත්‍ය තේරෙනවද මේ කල්යාණ මිත්‍රයේ ඇසුර තියාගන්න තේරෙන සාමාන්‍ය බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ අසුබේ මරණානුස්සතිය වගේ දේවල් තමන්ට වඩන්න පුළුවන් නමුත් ඒවා වඩලා නිරතුරුවම අන්තිපැත්තට යනවනම් මේ අනිවාර්යයෙන්ම තමන්ට වඩා දක්ෂ කෙනෙක්ගේ ඒ ගැන හොයලා පොඩ්ඩක් දැනගන්න. තේරෙනවද? ඉතින් ඒ නිසා බුද්ධාංශකේ මෛත්‍රිය වගේ භාවනා වඩන්න දුර්වසලක් නතු කරන්න පුළුවන්. ඉන් එහාට යනවනම් මාත්‍යෝ මේ තමන් චුට්ටක් ඊට වඩා ගන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඇති වෙන වෙලාව ගැටලුවක් ඇති වෙන වෙලාව විස්තර කරන්න දක්ෂ වෙනවා. මොකද සමහර භාවනාව නිසා මානසික රෝගී බවට පත් වෙච්ච ගොඩාක් අය ඉන්නවා. තේරෙනවද? මොකද ඒවා අන්තයට ගියනවා. ඒ නිසා හැම වෙලාවෙම තමන් ඔය ආනාපාන සතිය වගේ අනිත්‍ය අදාළ භාවනාවන් වඩන්න වඩලා නිකන් ගැටළු සාගත දැන් එනවනම් අත්ගාලා තමන්ගේ ගුරුවරයෙක් කාගෙන් හරි ඊට ගන්න කෙනෙක්ගෙන් අහගන්න. තේරුණාද? තමන්ට වඩා මාර්ගය ගන්න කෙනෙක්ගෙන් කාගෙන් හරි අහගන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අර සූත්‍රය පෙරලා ආනාපාන සති සූත්‍රය, ඔය කටකටපට්ඨාන සූත්‍රය, ඕවා පෙරලා බලලා වැරදි දැනෙන්නේ නැහැ. මොකද භාවනා කරද්දී ගාපලන් සක්කාය දිට්ඨිය වැඩිනවා. වර්තමානයේ භාවනා කරනවාගේ 190ක සක්කාය දිට්ඨිය වඩව ගන්න භාවනාවේ නාමය. ඉතින් ඒ මොහොත අවසානයේ භාවනාවේ අර්ථයක් වෙලා නැහැ. මොකද එම් වැඩෙන්නේ එතන මොකක් හරි කොතනදී කුංචි දුර්වලතාවයන් නිසා. ඒ නිසා හැම වෙලාවෙම භාවනා කරද්දී කුෂ්ණාව ෂේ වෙනවාද කියන කාරණේ දකින්න. කුෂ්ණාව ෂේ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ භාවනාව වැඩෙන වැඩ පැත්ත වැරදි. කුමක් කෙරේ කුෂ්ණාවද? රූපය කෙරේ තිබෙන කුෂ්ණාව. වේදනාව සංඥාව චේතනාව විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනවා නම් ඒ කියන්නේ භාවනා වෙන්නේ වැරදි පැත්තට. තේරෙනවද? සබාවනා කරන්න කරන්න තමා තුළින් ස්වයං පරීක්ෂණයක් කරලා බලන්න. තමා කෙරේ රූපය කෙරේ විඳීම කෙරේ ඒ දෙක තිබ්බම හොඳටම ඇති. රූපය කෙරේ විඳීම කෙරේ තෘෂ්ණාව තියෙනවා. තමන්ට දැනෙනවා නම් රූපය කෙරේ තෘෂ්ණාව අඩු වෙනවා වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව අඩු වෙනවා අන්ත දෙකට යන්නේ ඇලීම හෝ ගැටීමට යන්නේ නැතු උපේක්ෂාව තුළ හිත වැඩෙනවා කියලා එතන ඒ සමන්ත ඒ සාධකයක් තියෙනවා සමාධිය. තේරෙනවද? නමුත් භාවනා කරන්න යන ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොරව නම් භාවනා කරන්න කිව්වේ සක්කාය විච්ඡේමය වඩායි. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය යන්නේ අපිට ඕන ඕන මාර්ගවල ගිහිල්ලා අපිට හරියන්නේ නැහැ. කෙනෙක් කියන ආරෂ්ඨාංගික මාර්ගය වැඩක් නැහැ. අපි කෙලිම සරල පරිපත්තාණියම් කළේ එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලයි සතර සතිපට්ඨාන ධර්මයෙන් අපි මතු කළ ගන්නවා. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුලයි අපි සප්තගොජ්ජංගය මතු කරගන්නේ. අවසානයේ ආරෂ්ඨාංගික මාර්ගය සතර සතිපට්ඨානය සප්තගොජ්ජංගය අනිත්‍යයි කියලා දැකලායි අපි පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය මතු කරගන්නේ. දැන් මුල සකස් වුනේ කොතනින්ද? ආරෂ්ඨාංගික ආරෂ්ඨාංගික මාර්ගයේ සකස් වුනේ කොතනින්ද? කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධාර්ම ශ්‍රවණය යෝනිසෝ මානසිකාරයේ නැත්නම් නුනින් මෙනෙහි කිරීම කියන කාරණා තුරු. ඉතින් ඕක තමයි මාර්ගය. ඊට වඩා දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක ආරෂ්ඨාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙද්දී ඊටු ධර්මතාව ගැන අපිට වැඩි. නිවැරදි වැඩි. ස්වාමීනි බුදුදහමේ ධර්මයේ අසරණව මායя කරදර කරන්නේ නෑ නෑ එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ මායя කවදාකවත් අපිට කරදර කරන්නේ නෑ මායя කියන වසවත් දීර්ඝ කාලීන මායя එයා කරදර කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන බුද්ධත්වයට පත් වෙන යන වෙලාවේ රහතන් වහන්සේලා රහත් වෙන්න යන වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේලා එමුද්දට එතකොට තමයි මායя ඇවිල්ලා පීඩා කරන්නේ. මේ අපි අපිට කවදාකවත් මායя පීඩා කරන්නේ නැහැ. අපිට මායя වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. තේරෙනවද? පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මාත්‍යා භාවනා කරන්නේ නැති මහත්යාට අකමැති හිතක් සකස් වෙනවා නම් පංච නීවරණයක් සකස් වෙනවා නම් ඒ සිත සංස්කාර කියන මායя. නමුත් ඒ සංස්කාර කියන මායя අපි මායя හැටියට හඳුනගන්නේ නැහැ. අපි ඒ හිතට යට වෙලා භාවනාව දුර්වල කර ගන්න. ඔබට ද්වේෂයක් සකස් වෙනවා නම් ඒ ද්වේෂය කියන්නේ මොකද්ද? සංස්කාර මාර්ගය. අතීත අකුසලයක් නිසා එයා සකස් වෙනවා. ඒකේ සංස්කාර මායя කියලා ඒ ද්වේෂය හඳුනගන්න නැති දැන් අපි ඒ ද්වේෂය නිසා ගැටිලා තව තවත් අකුසල වලට. මොකද මායя අපේ කරගැනීම නිසා මායයට අදාළ ධර්මතාවය නැති වැඩ. ඒ නිසා කොතැනකවත් වසවත් ජීවිතලේ මායя අපි ළඟට එන්නේ ඒක තේරුම් ගන්න අපිට මායя වෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියන මායяමයි. රූපයක් දකිද්දී ඒ රූපේ මායාව හැටියට දකින්නේ නැහැ. එක්කෝ එකට ඇලෙනවා, එක්කෝ එකට ගැටෙනවා, ගැටිලා අනිවාර්යයෙන්ම ලෝභ දේශ මොහොන කරා යනවා. වේදනාවක් සකස් වෙද්දී, දුකක් සකස් වෙද්දී අපි ඒක අනිත්‍ය දෙයක් කියලා දකින්නේ නැහැ. ඒ එක්ක වේදනාවට ඇලෙනවා, දුකට ගැටෙනවා, ගැටිලා එතන ආයිමත් අපි අකුසල මූලය සකස් කරනවා. ඒත් ඔය වගේ සංස්කාරයක් සකස් වෙද්දී ඒ සංස්කාරය අනිත්‍ය කියලා දකින්නේ නැහැ. ඒ සංස්කාරයට ඇලෙනවා, එක්ක ගැටෙනවා, ආයිමත් අකුසල මූලය සෝක තමයි අපිට මායාව. ඔය පංච උපාදාන ස්කන්ධේ මායාව කියලා හඳුනාගත්තොත් අපි කවදාකවත් රූපයක් නිසා කවදාකවත් අකුසලයක් කරගන්නේ නැහැ. කුසලයේ තුල ශක්තිමත් වෙලා ඒ කුසලයක් අනිත්‍යයි කියලා අපි කොතැනකවත් සැප වේදනාවක් ඉදිරියේ ඇලිලා ඒක දුකක් බවට පත් කරගන්නේ නැහැ සැප වේදනාව අනිත්‍යයි කියලා දැකලා උපේක්ෂාවකින් දැන් එනවා ඇවිල්ලා ඊට පස්සේ උපේක්ෂාව අනිත්‍යයි කියන කාරණේ දකිනවා නිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන පංච උපාදාන ස්කන්ධේ මායය හැටියට දැකලා ඒ පංච උපාදාන ස්කන්ධේ නිරේතුරුවම අනිත්‍ය වශයෙන් දකින්න එහෙම නැත්නම් කුසල් පක්ෂය මුලින් වඩාගෙන ඒ කුසලයක් අනිත්‍යයි කියලා දකින්න. මුලින්ම අකුසලයෙන් බැහැර වෙන්න බැහැර කියලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න ඊළඟට කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා. දැන් මුලින්ම කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ අකුසලයේ දෙකම අතරින් බෑ එකපාරට. මුලින්ම අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න ඒ කුසලයේ ශක්තිමත් කරගත්තාට පස්සේ කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දැක විදර්ශනා නුවණ ඇති කරගන්න. නෑ මොකක්ද කියනවා නේද මම උදේ 6 ඉඳන් මේ කතා කරනවා. නෑ මොකක්ද කියන දේ අහන්නද? ස්වාමීනි අපි අහතුනා චක්කමානවක යම් මේ පෙරවන් පිළිබඳව පමණක් දැනගෙන ඉන්නේ. ඔව්. අවසානයේදී සුගතිගාමී වුණයි කියලා ගුරුවරයන්ගෙන් පහර කරා. මේ දැන් අපි සාමාන්‍යයෙන් ධාම මේ වෙලා බලනකොට අපි දැනගෙන තියෙන්නේ මේ සීලය සම්පූර්ණ වෙන්න ඕන සුගතිගාමී වෙන්න. ඔව්. එතකොට දැන් මේ චත්තමානක සීලෙන් පරිපූර්ණ වුණේ කොයි ආකාරයෙන්ද සුදුසුට යන්න පුළුවන් කියන්නේ. මේවයි මාත්‍රේ චත්තමානකගේ සලස්වනාසින් අපිට ආයෙමත් සකස් කරගන්න බෑ. චත්තමානක ඒක සකස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරි පිට මාත්‍රේ. ඒක බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බලලා මං අද ජත්ත තරුණයා ළඟට යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දෙපයින් මහකලේට වැඩම කරලා ජත්ත කර්මයා එනකන් ගහක් යට හිටන් ඉඳගෙන ඉන්න මාත්‍රේ ජත්ත කොච්චර පිටක් කළා තියෙනවද එතන ඒ කියන්නේ එයාගේ සීලය එයා පෙර ජීවිතවල පරිපූර්ණ කරලා තියෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් මාත්‍ය බුදුරයන් වහන්සේ නමකට එතෙන් දැන් හිත දෙන්නේ. ඒ ඒ ඒ දත්තගේ පින ආයිම තියාගෙන අහන්න දෙයක් නැහැ. ඒ පින් පරිපූර්ණ කළ ඒගොල්ලෝ තියෙන අතීතේ. ඒ තියෙන තැනින් බුදුරයන් වහන්සේ ශ්‍රද්ධාව තුලින් ඒක මත කරලා ගත්තා. ඒතකොට ඒ සද්ධාම අපි අපි දැන් ඇති කරගන්නව සද්ධාව වගේ නෙමෙයි මාත්‍ය බුදුරයන් වහන්සේ දකින්න දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ ජීවමාන බුදුරයන් වහන්සේ ගතිත මාත්‍රේ ආයුමත් ඒ වෙලාවේ සීලෙන් පරිපූර්ණයි සද්ධාවෙන් පරිපූර්ණයි සමාධියෙන් පරිපූර්ණයි. තේරෙනවද? ඉතින් ඒකයි මේ දිසාපෝමක් ලුගපාමුක් ළඟ ඉන්න දක්ෂම ශිෂ්‍යයයි. තේරෙනවද? මේ සමාත්‍ය අතීත සංස්කාර ඉපදෙන්නේ ශාස්ත්‍රීය බව බවුණු පවුලක. ඒ නිසා මාත් එයාට තියෙන කාරණෙත් එක අපි මනින්න බෑ. තේරෙනවද? මොකද බුදුරයන් වහන්සේ කෝටි ගාණක් දඹදිවේ කියු මිනිස්සු බුදුරයන් වහන්සේව දැක ගන්න බැරි වුණා වූ ලක්ෂ ගාණක් එදා දඹදිව හිටියා. දඹදිව ඉපදිච්ච මිනිස්සු ලක්ෂ ගානකට බුදුරයන් වහන්සේ දකින්න පිනදතියෙද්දී බුදුරයන් වහන්සේ දෙපැයින් වැඩවල දක්කලකට යන්නේ කොච්චර පිනක් එයාට තියෙනවද මේව කරකලා ගන්න. ස්වාමීන් දැන් අපි සාමාන්‍ය සමාජයේ දැන් දාහනය හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙක් ඉන්නවා. දැන් මෙයා මරණ මොහොතේදී දැන් සාමාන්‍ය අපි ආලා තියෙන්නේ මේ දාහනය වීම සුගතිගාමී කියන්නේ දාන සංගත සෝපානන් කියලා අපි ආර දෙන කියන්නේ ස්වර්ගයට යන්න මේක මාර්ගය. එතකොට ඒ සීලය අනිවාර්යයෙන්ම ඒ අවසාන උපාදාන පත්‍ය භව කියන තැන ඔය කියන විදිහට දානේ සිහි වුණොත් අවසාන වෙනවා. එයා සුභති උත්පත්තිය ලබන්න සීලය එතකොට අත්‍යවශ්‍යමයි. එහෙම නැති වුණත් මේ වෙන නෑ නෑ ඒක එයාගේ අතන දැන් අල්ලියෙක් ගන්නකො කොටියෙක් ගන්නකො සිංහයෙක් ගන්නකො ඔත කවුද පෙර ජීවිතේ හොඳට දන් දීපු මහත්තයෙක්. නමුත් කර්මයේ කර්ම බල විශ්වාසය තිබ්බේ සිල්පද පාරක් කියන්නේ දැන් ඔය අගක් ඉන්නේ මිනිස්සු කෝටිපති ප්‍රකෝටිපති එක එක මේ දේවල් වල සම්බන්ධය ඒගොල්ලෝ තමයි ලංකාවේ වැඩිම දන් දෙන්නේ. නමුත් ඒ දන් දෙන්නේ පිළ ඒගොල්ලන් තියෙන එක්ක ව්‍යාපාරික කර්මුණක් එක්ක දේශපාලනික කර්මුණක් ඒගොල්ලෝ කර්මයේ කර්ම වල විශ්වාසය නැහැ. තේන්න සිල්පද රැකීම අපි දුර්වලයි. ඉතින් ඒ ඇයි දන් දීලා මරණ වෙලාවේ දානේ සිල්පත් තුනේ තර වගේ ওই සීල සංසප්තේ රැළේ නායකයෙක් කියලා ඉතුරු වෙනවා. ඊට පස්සේ අපේ රටේ රජ්ජුරුව කැලේට ගියත් අලියෙන් දැක්කම පැල්ල දුවන්නේ. සිංහෙන් දැක්කම පැල්ල දුවන්නේ. එයාගේ ආවිෂවන්නේ සැපේ බලේ දානේ ආංශංශ. දැන් പ്രേත ලෝකේ සද්දන්ත പ്രേතයෝ ඉන්නවා. ඒ සද්දන්ත പ്രേතයන්ට මුළු പ്രേත ලෝක ඔක්කොම බයයි. ඇයි මේ പ്രേත ලෝකේ සද්දන්ත භාවය ලැබුණේ? ලෝභ සිත නිසා අතෙන්ට වැටුණා. තේරෙනවා දීපලක් කෙරෙහි කුෂ්ණාවේ. නමුත් දන් දීලා තිබ්බා දානේ ආනිසංස දෙන්න. ආ ඒ වගේ තමයි. ඔය ආල ඇස් වලින් ආලෝක විහිදෙන ප්‍රේතයෝ ඉන්නේ. ලෝභ සිතා പ്രേත ලෝකෙට වැටුණා. නමුත් පෙර ජීවිතේ දහම් පාසල් වල උගන්වලා එහෙම නැත්නම් අනුන්ට ශිල්ප කියලා දීලා අනුන්ට බණ කියලා ඇස්තරින් ආලෝකයේ විහිදෙන කුසල විපාකයක් එයාට ආවා. ඒ වගේම අන්තේ අරකට ගියාට විපාක දෙනවා. තේරෙනවද? සිල් සීලෙන් දුරට භාවිත අදාළව දෙන්න වැටුණා දානය ඇවිල්ලා විපාක දෙනවා. ස්වාමීන් වහන්සේ අද බොහෝ වෙලාවකට අහන්න ලැබෙන්නේ දන් දීලා සුදිතේ යන්න පුළුවන් සීලය අවධාරණය වෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවලදී ඒක බොහෝ වෙලාවට දන් දීලා දන් දීලා සුදිතේ යන්න පුළුවන් කියන අදහස මතුවෙනවා. ඔව්. එතෙන්දි සීලය අවධාරණය වෙන්නේ නැහැ. ඒ පුජ්‍යල සීලෙන් සම්පූර්ණ සීලය රැකගෙන සිටියසි කියන කාරණේ නැහැ. සීල් රකින්න නැතුව දන් දෙන්න බෑ. සීල් රකින්න නැතිව ඉන්ද්‍රිය සංවරය නැතුව යනවා. ඉන්ද්‍රිය සංවර නැතුණොත් මරණ වෙලාවේ දානය සීපත් දෙන්නේ නැහැ. මොකක් හරි ඉන්ද්‍රිය අසංවරයට අදාළව ද්වේෂයක් ලෝභසිතක් තමයි සකස් වෙන්නේ මොහොසිතක්. තේරෙනවද? සීලෙන් තමයි දානීය ශක්තිමත් කරගන්න ඕනේ. මොකද සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය නැහැ කියන්නේ මරණ වෙලාවේ හිත විසිරෙන දුවන හිතක් තමයි සකස් වෙන්නේ. තේරෙනවද? ඒසා සීල්පදේ විතර දානීය විතරක් ගොඩ එන්න පුළුවන්කම නැහැ. ඒසා එහෙම ගොඩ ආවත් යම් වෙලාවක දානීය ශක්තිමත් චේතනාවක් තියෙන අර වගේ අර්ථ කුජිවි සංකුලවල නායකය වෙලා එහෙම තමයි ඉපදෙන්නේ. තේරෙන මොකද සීලය දුර්වල නම් කවදාකවත් මනුෂ්‍ය ජීවිතයක් ලබන්න බෑ. දිව්‍ය ජීවිතයක් ලබන්න බෑ සීලය දුර්වලයි. ලැබුවත් ඒක රෝගී භාවයට අදාළ ජීවිතයක් තමයි වෙන්නේ. එක්ක විරූපී භාවයට, එක්ක රෝගී භාවයට, එක්ක දුප්පත් භාවයට එන්නේ දෙයක තමයි උප්පත්තියක තමයි යන්නේ. එවෙතු සීලය අත්‍යවශ්‍යයි. මොකද සීලෙන් තමයි ඉන්ද්‍රිය සංවරය සකස් කරලා මැරෙන වෙලාවේ අපිට යමක් ගලප ගන්න පුළුවන් මනෝභාවය සකස් කරගන්න. සීලෙන් දුර්වල තැනදී හිත ගැටෙනවා. ගැටෙන ඒ දාර්ශනික ඥානයක් සීපත් කරගන්න අවස්ථාව සකස් වෙන්නේ නැහැ සමාජයේ. ස්වාමීන් ගිහියන් විදියට ඒකට පංචශීලයේ මෙතෙන්දී ප්‍රයෝගී වෙනවද? බුදුරජාණන් වහන්සේ ගිහියන් දේශනා කරන පංචශීලය. තේරුණාද? පංචශීලය ආර්ය ශීලයක් ඇගේ තමයි සෝවාන් කෙනාගේ රැකෙන්නේ. නමුත් කැමැති වෙලාවට උපෝසත සීලයන්ට යන්න. සතර පොයේ නැත්නම් මහ පොයේ. නමුත් ගිහිය හැමදාම උපෝසත සීලෙන් දස් සීලයන්ට යන්න අනුමත කරන්න බෑ. මොකද ගිහි ජීවිත ගත කරලා ගිහි බැඳීම් එක ඉන්නේ උපෝසතයන් දිගිය දිනපතා සක්කාය දිට්ඨිය ඇති කරගන්න. හුඟක් අය අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ දිනපතා උපෝසත සමාදන් වෙන ගිහලා සක්කාය දිට්ඨිය ඇති කරලා. ඒ නිසා අපි නිරතුරුවම අනේ පිළිසිටුමා විසාකාව තමයි උපමාවට ගන්නෙ. විසාකාව අනේ පිළිසිටුමා සතර පොයේ උපෝසතේ ගියත් නිසා කිතුල් දවස් උපෝසත සීල සමාදන් වුනේ. ඒ මොකද ඒවා උපමාවට ගත්තොත් අපිට වර්ධින්නේ නැහැ. එහෙම නැතුව අපිට වනෝන විදිහට තේරුණොත් අපිට සක්කාය දිට්ඨිය වැඩෙනවා. තේරෙනවා? ඒ නිසා හැම වෙලාවෙම අතීතයේ හිටියා උපාසක උපාසිකාවන් කොහොමද කලේ කියන කාරණේ තමයි අනුගමනය කරන්නේ. අපයන්නද මේ කර්මයන භවයේ හැදෙන්නේ මොකක්ද මත කර්මය අනුවනේ භවයේ උපාදාන පත්‍ය භව උපාදානය තමයි භවය සකස් කරන්නේ උපාදානය සකස් කරන්නේ කුෂ්ණා එතකොට ඈ කරගන්න පළවෙනි ජීවියට තිබු උපාදානය කොහොමද පළවෙනි ජීවිතය ලෝක පළවෙනි මහගෙන බුදුරජාණන්ගේ අපිට හිතන්න සුදුසුනා නොයි හිතන සුදුසු දේවල් දෙකක් කියනවා බුදුරජාණන්තර ඇටේරියාවන එක කියලා ඉන්න කොළ අහුරක් අරන් කියන මාත්‍යෝ මේ 11 අවුරු පෙන්නලා මානෙදි මම අවබෝධ කළා වූ දේ මේ ඇටේරියා වනේ තියෙන පොල් ප්‍රමාණයට සමානයි කියලා. මම දේශනා කළා වූ දේ මේ අපේ තියෙන පොල් ප්‍රමාණයට සමානයි. ඒකෝට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක් උදෙසාද? අපිට නිවන් අවබෝධ කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය ධර්මයේ tikai කළේ මාත්‍ය. නමුත් ওই ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පිළිතුර ගන්නවා. නමුත් මහත්මයා බුදුරජාණන් වහන්සේ ඒක අපිට කිව්වේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අරසා දෙයක් දැනගෙන මේ අතේ තියෙන පුංචි කොළ ප්‍රමාණය විතරක් දේශනා කළා අද ලෝකයා කොච්චර පැතිලා ඉන්නවද කියලා බලන්න. මේ පොඩ්ඩ දේශනා කළා ඔච්චර පැතිලා නම් අර දේශනා කරපු දේවල් මහත්ය විලාට ධර්මයේ පටලෝගන අතුරු ගන්නලා ගියේ. ඒ නිසා ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහත්ය අපි කල්ප විනාශ දසදහස් ගණන් පවු කරලා ඇවිල්ලා තියෙනවා. තේනද? ආයිමත් ඊළඟ මේ කල්ප විනාශය වෙන්නේ තව අවුරුදු ලක්ෂ 25ක් විතර ගියාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙලා තමයි ඊළඟ කල්ප විනාශය සිද්ධ වෙන්නේ. ඊතවාල් හතක් පායලා මේ මුළු පෘථිවියම අලුත් වූ විදිහට ආයිමත් සත්‍යය අලුතෙන් සකස් වෙනවා කියන්නේ. එතකොට මහත්වෝ එහෙම ආවා වූ ගමනේදී මහත්වෝ මේ පළවෙනි සත්‍යයට උපාදානය අතත් මේ කියන කාරණේ මහත්වෝ කවදාකවත් මේ ධර්මයේ වඩා ගන්න අත්‍යවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? නමුත් අපි දකින්න ඕනේ ඒ දේ බුදුරජාණන් වහන්සේ දකින්නවා දැක්කා කියන තැන ඉඳන් ඒ දකින්නවත් අපි කියන ශ්‍රද්ධාවයි සකසන්නේ. තේරෙනවා? ඒ නිසා ඒකෙනුත් අපි ගන්න ඕනේ තර්කයක් තුළ ඉර වෙලා අතරමං වෙන නෙමෙයි. අනේ මම බුදුරජාණන් වහන්සේ දේ අපිට දේශනා නොකළාට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයේ මේ දේ දැක්කායි කියන තැනින් බුදුරජාණන් වහන්සේට ලකුණක් දීලා අපි ශ්‍රද්ධාවයි වැඩි කරගන්නවා. තේරෙනවා? එහෙම නැත්නම් ඔය පැටලෙන්නේ නැහැ නේද? ඒක ඒකත් උපාදානයි. මාන්නේ මාන්නේ කියන්නේ සක්කාය විච්චේ මමත්වයේ දැඩි භාවය. තේරුණාද? මමයේ කියලා ගන්නවා. මට අවශ්‍ය විදිහට අනිත් කෙනා ඉන්නවා. මම කියන විදිහට අනිත් කෙනා ඉන්නවා. මට කැමති විදිහට අනිත් කෙනා ඉන්නවා. තේරෙන? ඒ වගේම රූපය තුළ මම දකිනවා. ඒ මම තුළ රූපයක් දකිනවා. මා තුළ වේදනාව දකිනවා. වේදනාව තුළ මම ඉන්නවා කියලා දකිනවා. මේ වගේ මේ පංච උපාදානස්කන්ධේ මමත්වයෙන් ගන්න. මාන්නේ කියන්නේ ඒකයි. ඉතින් මමත්වයේ ගන්න මොහොතක් පාසා අපිට ධර්මයක් වැඩෙන්නේ නැහැ. ඉතින් මාන්නය කියන්නේ ලෝභසිත. තේන්න? ලෝභසිතේ ලෝභසිත පිටිපස්සේ හැම වෙලාවෙම ද්වේෂය ඇඟිලා ඉන්න නමුත් ඔබට ඒක ප්‍රකට නැහැ. නමුත් ලෝභසිතට බාධාවක් එන තැනදීම තවදාල ද්වේෂය ඉස්සරහට නමුත් ඒකේ ද්වේෂය ප්‍රකට උනේ නැහැ. නමුත් ලෝභසිත පිටිපස්සේ තියෙනවා. තේන්න? දැන් අපි දන්නවා සමහර අපි කෙරේ උල්මනාවට වඩා ලෝභසිත සකස් කරගන්නවා. නමුත් ඒ වෙලාවේ අපිට තේරෙනවා මේ ලෝභසිත පිටිපස්සේ අනිවාර්යම ද්වේෂය නමුත් එයාට ඒක ප්‍රකට නැහැ. නමුත් අපි මොකක් හෝ වෙලාවෙදී අනේ පුතේ කියලා අවවාදයක් කරපු ගමන් ඡාදු දාලා දේශේ එළියට එනමුත් එයා මුලින් ප්‍රකට වුණාද? ඒක තමයි ලෝභ. ලෝභසිත පිටිපස්ස ලෝභසිත කියන භයානක භාවය ඒකයි. ලෝභ ඕනෙම ලෝභසිතක් පිටිපස්සේ ද්වේෂය සැඟවිලා ඉන්නවා. ලෝභසිතට බාධාවක් වෙන මොහොතේම සාග්ගාල ද්වේෂය ඉස්සරහට පනිනවා. ඒකවල ලෝභ තමයි ද්වේෂය සකස් වෙන්නේ කුමක් නිසාද? මෝහය නිසා. එහෙනම් දැන් බලන්න එක චිත්තයක් තුළ අකුසල මූලයක්ම සකස් එක මාන්නයක් සහිත චිත්තයක් තුළ එක දේශයක් සහිත චිත්තයක් තුළ අකුසල මූලයක්ම අපි සකස් කරගත්තා. එසා නිරේතුවම සෑම ලෝභසිතක් පිටිපස්සෙම ද්වේෂය තියෙනවා කියලා දකින්න නිසා මාන්නය කියන කාරණය ගැන හිතද්දි කතා කරද්දී මාන්නය පිටිපස්සෙම වන හැම වෙලාවම ද්වේෂය හැංගිලා ඉන්නවා. ඒ නිසා එතන තමයි බලවත්ම වාදය. තේරෙනවද? මාන්නය කියන කාරණය ගැන හිත හිත නැතුව ඉන්නත් ද්වේෂයේ පිටිපස්සේ තියෙන එක ඔක්කොමට වඩා බලවත්. නමුත් ද්වේෂය තියෙන්නේ ඇයි? මාන්නය තිබ්බේයි? මෝහය නිසා තාම ධර්මානුකූලව ගලපන්නේ නැහැ. මේ රූපය අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ. මේ වේදනාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. අපිට කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් එනවා නම් කෙනෙක්ගෙන් පීඩාවක් එනවා නම් අපට එකක් එනවා නම් මේ සංසාරයේ අපි කළා වූ අකුසලයක් කියලා දකින්නේ නැහැ. ඉතින් එහෙම දකින්නද නොදකින්න දැන් දිනවන අනිවාර්යයෙන්ම මාන්නේ නිසා අපි බරපතල වූ අකුසල් වලට යනවා. ඒ සාමාන්‍ය ජීවිතේ බරපතල දෙයක් මාන්‍ය නිසා ඊළඟ ජීවිතය අපි මූගත් භාවයට පත් වෙලා උපදින්න පුළුවන් කියනවා. දුප්පත් භාවයට පත් වෙලා උපදින්න පුළුවන් කියනවා. හීන කුලවල ඉපදෙන්න පුළුවන් කියනවා. ඒ මාන්‍ය වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒම ආදීනවේ දැකලා මේකෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න. සාමාන්‍යයෙන් දැන් අපි පින්කමස් කරලා දෙවියන් පින් අනුමෝදන් කරන්නේ. අහසේ ඉන්න දෙවිවරුන්ට පින් අනුමෝදනා කරන එයාගේ භූමාවකත දෙවිවරුන්ට පින් අනුමෝදනා කරනවා. ඇතැම් විට ඇතැම් තැන්වල බොහෝ විට මේ සතරවරම් දෙවිවරුන්ට ලක්ෂ්‍ය ප්‍රතික්‍රමක සතරවරම් දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමකුත් කියනවා. මේක වඩාත් සුදුසු ක්‍රමයක්. මෙහිමයි මාසික ඔච්චර දේවල් හිතන්න යන්න ඕනේ පින් අනුමෝදන් කරලා අල්පේශාක් මහේශාක්‍ය අල්පේශාක්‍ය දිව්‍යරාජ සමූහයා මේ පින් දැක සතුට වේවා අනුමෝදන් සතුට වේවා කොහොමද? තේරෙනවද? ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්ම වල තියෙන මාත්‍ර මේ සත්‍යයයි සතරවරන් දෙවියෝ සහ අර සුදම් ස්වභාවයට එන සම්මියදෘෂ්ටික දෙවියෝ ගැන. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලන්ගේ රැකවරණයේ ආරක්ෂාව නිරතුරුවම අර සතරවරන් දෙවියන් හරහා මේ උපාසක උපාසික භික්ෂු භික්ෂුණී කියන කොටස් වලට තියෙනවා. තේරෙනවද? ඒ නිසා මහේශාක්‍ය කියන බොඩම මහත්ය මාත්‍යාට සත්‍යය සතරවරන් දෙවියෝ ඇතුළු සුදම් ස්වභාවයට එකපාරටින් තියවලා. තේරෙනවද? ඉතින් අල්පේශාක දෙවිවරු කියන්නේ ධානවල සම්මන් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව ඒගොල්ලන්ගේ මහේශාක භාවයත් එක මාත්‍රේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු අල්පේශාකයි. තේරුණාද? ඉතින් එහෙම කියා නම් වශයෙන් කියන්නේ නෝ නැහැ. මහේශාක කියනකොටම එක එක පාටම මාත්‍යාගේ හිත ඇදෙන්න ඕනේ. සත්‍යය සතරවරන් දෙවිවරු සුදන්ත භාවයෙන් සත්‍යය දෙවිවරු. තේරුණාද? ආයෙත් ඒවා කියන්න යන්න ඕනේ නැහැ බුම්මාන දෙවි ඕන කියලා. මහේශාක්‍ය අල්පේශාක්‍ය කියලා ඒවා කියලා මාත්‍යර මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්න ඔය සමන් දෙවි ඒවා තමන් කැමති දෙවි කියලා. තේරෙනවද දෙවිගේ? ඈ? යාළුවා වචන වලින් කියන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද? අර අරක කියද්දි ඒ චිත්‍රය එකපාරටම වෙන්නේ. තේරෙනවද? උඩු දිශාවට මෛත්‍රිය පැතිරේවා කියන්නේ මාත්‍යයට ඒ චිත්තය තුළ දිව්‍යතල බ්‍රහ්මතල සියල්ලම එක චිත්තයට එනවා. යට දිශාවට මයි දස දිශාවෙන් යට දිශාවට මෛත්‍රිය පැතිරේවා කියද්දී මේ ඒ චිත්තයටම අර අවීචයේ දුක් විඳින නිරසත් පිළිලා සංගාලයකට ඒක ඒ එක චිත්තෙන් මතු කරගන්න. මතු කරගෙන ඉතලා නෙමෙයි ඒ රූපය ගන්න එක පාට. එතකොට ඒක එතන හරි ඒ චේතනාව සකස් වෙනවා. අරවා ඕමම නම් කිය කිය ඉන්නේ දේකුවත් ඒක හරි ප්‍රශ්නයක්. ඒක තේරුමක් නෑ ඒවත් උපාදානයෙන් බැරි වෙනවා. මහේශාක්‍ය ආකියදී අර දේවෝ හිතර ගන්න. ආයේශාක්‍ය දේවෝ කියද්දී මේ මනුස්ස ලෝක ආශ්‍රිත ජීවත් වෙනවා. දේවරු කියන්නේ ඉතින් මහේශාක්‍ය මනුස්ස ලෝකයේ ආශ්‍රිත මහේශාක්‍ය දේවරු ඉන්නවා. නමුත් ඉතින් අරගොල්ලන්ගේ මහේශාක්‍ය භාවයත් එක්ක මාත්‍ය මේගොල්ලන්ගේ මහේශාක්‍ය භාවය උඟා දුරුයි. තේන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ අපිට කියලා තියෙන අර සක්‍රියා සතරවරන් දෙවියන් දේවරු ගැන තමයි අපිට කියලා තියෙන්නේ. තේරෙනවද? නමුත් මනුස්ස ලෝකයේ ආශ්‍රිත වෙන සමන් දෙවියෝ, කතරගම් දෙවියෝ, ඒ වගේ දේවරුන්ට පින් දෙති ඒ හිතේ සුචිත්‍යම වගන්නේ. තමන් කැමති කරන කෙනාටම වගන්නේ. හරිද? එහෙනම් සාදුකාරයක් දෙන්න. තීලතු මාසමාන සතුටපත් වෙන මේ මොහොතේ මහා සංඝරත්නය ආරම්භ කරගෙන පිරිකර පූජාවන් සිදු කරලා උතුම් සද්ධර්ම ශ්‍රවණයන් සිද්ධ කරලා ජීවිතය තුළින් අප්‍රමාණ වූ සැනසෙල්ලක් අත් කරගත්ත ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම ඒ අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාගයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදුනාද. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුන්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු පිණිසත් මේ ජීවිතයේදී මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මෞදේමාපියන් ඇතුළු යම් ඥාති පිරිස් වේ නම් ඒ සියලු දෙනා Tamanගේ දෑතින් කරගත් ආ වූ පින්කම් ශේෂිතා මේ පින් දැක සතුට වේවා අනුමෝදන් සතුට වේවා කියලා මියගිය ඥාතීන්ගේ රුවගුණ 100ට නගාගෙන කරගත් ආ වූ පින්කම සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් වූ ගාතාව කියන්නේ ධම්මේ ඥාති නම් හෝතු සුඛිතා මුතු ඥාතයෝ ධම්මේ ඥාති නම් හෝතු සුඛිතා මුතු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින් අතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයටපත් වේවා සෞභාග්‍යමත් භාවයටපත් වේවා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නේ ස්ථාවිචාචාම් වේලි කියලා. තාවතාචම්මේ සම්මලං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සත්තාවදාචාමේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සත්තාවදාචාමේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා දැන් අප්‍රමාණ සතියටපත් වෙන්න මේ ආකාරයෙන් කෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් මහා සංඝ රත්නය අරමුණු කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගිය ඥාතීනුත් සතුටුභාවයටපත් කරලා දෙවියනුත් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත් ආහු සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසාමය උත්තර කාර්මී ධර්මයන් වේවා කියලා සාදු කියනවා. සන්නා සන්නා විශේෂ නිච්ඡංගොත්තාචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සම්මලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේච අතෝ නිපාන සම්පatti විනාදේ සමිච්ඡතු සිංහුල්ලාජනක පිළිලෝකී සුපද්භාවේදී ලාංසස් දෙවන